teacher. චින්තනයේ සහ හදවතේ ඉම් ගල් ගලවන සන්තාගාරය ඉදිරිපත් කිරීම ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන අයිබෝන් සකසඳ අදත් සිතිජ වැඩසටහන සිතිජ සංතාගාරේ අපි වාඩි වෙලා කතා බහකට මුල පුරන්නයි සූදානම් වන්නේ මා සමග අද ඉන්නවා දෙවතාවක් අපිත් සමග එකතු වෙලා කතා බහට එකතු වෙච්ච මගේ සකසඳ කලන මිතුරා පියසිරි කුලරත්න අයිබෝන් පියසිරි අයිබෝන් අදත් ඉතින් අපිට කතා කරන්න <laughs> කැමති ඕන දෙයක් ගැන. නමුත් මගේ උනන්දුවක් තියෙනවා එක දෙයක් ගැන ඔබේ අවධානය යොමු කරන්න. මේ ගමනෙන් පස්සේ අපි කතා කරමින් හිටපු යම්කිසි පරිණාමය ආධ්‍යාත්මික පරිණාමයේ ඉසව් හරහා යනකොට ඔබට දැනিলা තියෙනවද මේ පරිසරත් එක්ක තියෙන සම්බන්ධයේ කිසියම් වෙනසක් වුණා මම මම කියන්නේ එහෙම එහෙම වෙන්න ඕනේ කියලාත් මම හිතන්නේ මොකද මගේ ජීවිතේ මට කියන්න පුළුවන් එහෙම සම්බන්ධයක් මගේ කුඩා කාලේ ඉඳලා තිබුණා කියලා. නමුත් එක එක්කෙනාගේ එහෙම වෙන්න පුළුවන් ඊට පස්සේ මම දන්නවා අපේ බෞද්ධ සූත්‍ර පිටකයේ සමහර මහා භික්ෂුන් වහන්සේලාගේ උදාන කතා හද්දී විශේෂයෙන් පරිසරය පිළිබඳ ලොකු රමණීය අත්දැකීම් වුන් කියන මහරහත් වරුන්ගේ සහ එවැනි මම ඒ අර්ථයෙන්මත් නෙවෙයි මම නිකන් ඔබ ඉතාලම සරලව අහන්නේ පරිසරය ගැන මොනවාරි යමක් කියන්න පුළුවන්ද කියලා මට ඇත්තම භාවනා මාර්ගයට මම එන්න පෙර ඔබට වඩා වෙනස් මම පරිසරයෙන් සම්පූර්ණ වෙන් වෙච්ච හිතක් තිබුණ කෙනෙක්. ඒ කියන්නේ මම හිතුවේ කෙලින්ම මේ පරිසරයේ තියෙන අපිට ඕන විදිහට හදාගන්න කියලා. ඒක නූතන අහකොළ විතරක් නෙමෙයි. ඒක ඕක තමයි අපිට කියන්න තියෙන්නේ නූතන මානසික ලක්ෂණය. ඒකේ අර බුදුන් වහන්සේගේ වචනයක් පාවිච්චි කරුවා දිත්‍ති ඇහැ ඇහි ලෙඩක්. ලෙඩේ මොකද්ද? පරිසරය පේන්නේ තමන්ගේ බඩු බාහන් හදාගන්න තියෙන අමුද්‍රව්‍ය ගොඩක් විතර. එතන ඒක තමයි හරි. මොකද එතකොට ඔබේ තිබුණේ ඒ ඇහැ මම. ඒ තද සංකල්පෙන් මම මිදිලා කල්පනා කළා නම් කල්පනා කරපු අවස්ථා හැටියට තියෙන මම භාවනා නොවන කාලේ හොද්දටම සුරාපානය කරපු වෙලාව. ඒ <laughs> කියන්නේ ඒ අවස්ථාවල මට එහෙම සංකල්ප තිබුණේ නැහැ. නිතරම හරි ආදරේ පාරද තොටට ගස්කොළම් වලට නිකන් බොහොම ලෙන්ගතුයි. මො සමහරවල්ලාට හේතු වෙලා ඉන්න හරි ගහක්නේ තියෙන්නේ. <laughs> කොහොම මේ භාවනා මාර්ගය යනකොට එක කරොම් මට දැවුනා මම දැන් ඒක කොහොම වචනේ විස්තර ගන්න පුළුවන් ගන්නේ මට තේරුණා දැන් මම හුස්ම ගන්නේ මට හුස්ම ගන්න අවශ්‍ය නිරෝගී හුස්මක් දෙන පරිසරයේම මම ප්‍රශ්වාස කරන දේවල් උරනවද කියලා. ආ ඒක තමයි. ඊට පස්සේ මම සමහර වෙනස් ටිකක් තිබුණා හීලින් ඉදල් ප්‍රතිකාරකම් වල මගේ සීතක් තිබුණා මේ තදබල ඉසරදයක් හැදෙනකොට. ඇඟේ තද හීට් එකක් දැනෙනකොට. මම ගිහිල්ලා මේ මේ ගස් බදා ගන්න. හරි හරි. ඒ හීලින් ක්‍රමයක්. ඒ කියන්නේ සුවපත් කරන ගස් බදාගෙන මට හොඳටම තේරුණා මට ඇඟටම තේරුණා සක් ඒ කියන්නේ උරනවා කියලා. හ්ම්. ඊළඟ මම මගේ ওই භාවනාවට ආපු දරුවන්ටත් යෝජනා කරා. හ්ම්. ඔගලන්ට මොනවහරි ප්‍රශ්නයක් ආවම ගහ කත්තක් අල්ලගෙන ඉන්න. හ්ම්. ගහ බදාගෙන ඉන්න. හ්ම්. ඊට පස්සේ ටිකක් ඔයගොල්ලෝ සැනසෙල්ල කරනවා කියලා. තෝක ඒ වෙලාව මම සමහරට ඔය මල්වතු තියෙන. දැන් භාවනාවට එන කට්ටිය අරන් යනවා මල්වතු වලට. ඔව්. ගිහිල්ලා පෙළට ගස් බදාගෙන ඉන්න කියනවා විනාඩි 5 10. ඒකල මම ඒගොල්ලන් දැනෙන දේවල් අහනවා. ඇහුවම ඇත්තටම ප්‍රතිඵල හරිම ප්‍රබලයි. කොහොම හෝ වෙලා ඇත්තටම මට එක්තරා අවස්ථාවකදී හිතුණා ඇත්තටම මම කොච්චර දුරට මේ සබහ දහමේ මගේ හිත අයින් කරන ඉඳලා තියෙන්නේ. හිතනේ අයින් කරගෙන ඉඳලා තියෙන්නේ. හිතේ ඒ ඒ ඒ ඒ ඒ බාධා බින්ද මොහොත ඉඳගෙනම මට දැම්නේ මම සබහ දහමේම කොටහක් තමයි කියලා. ඉන්ද්‍රිය කොටහක් කියන එක. ඒක ටිකක් සාමාන්‍යයෙන් මම වැඩි කතා නොකරපු අත්දැකීම් ටිකක් තියෙනවා. ඒක මොකද මේ වගේ තැනක කතා කරන වටිනවා. මම තදබල විදිහට භාවනා කරන කාල පරිච්ඡේදය නිකන් ටිකක් අධිතාත්වික වගේ දේවල් හිතෙන්න පටන් ගත්තා. ඒ කියන්නේ එක්තරා ආකාරයක මේ වැස්ස වහින එක. ගොරවන එක, විදුලි කොටවන එක සම්බන්ධයක් සම්බන්ධයක් තියනවාද කියලා කියලා. ඇත්තම දැන් කෙනෙකුට කිව්වහම ඉතින් එහෙම සම්බන්ධයක් නැහැ නමුත් සමහර අවස්ථාවල් තියෙනවා මම මේ සමහර අවස්ථාවල ගැඹුරු සමාධින්ට පත් වෙලා ඉන්නකොට මට දැනෙන්න ගත්ත මේ සුළඟ වෙනස් වෙනවා. ඇඟට දැනෙනවනේ. පොඩ පොඩ පිනිකට වැටෙනවා. වැස් වෙනවා. තදින් ගොරවනවා, විදුලි කොටනවා. දැන් මේ ඔක්කොම දේවල් ඇස්සේ භාවනා කරලා භාවනාව නවත්තද්දි හිමින් පැය භාගයක් පැයක් කරලා නවත්තද්දි මට කියනවා මාත් එක්ක මේව නවතිනවා. පරිසරයේ අද දක්වාම සමහර ඒවා විද්‍යාත්ම අද දක්වාම ඒවා විභාග කරගන්න මම ගිහිල්ලා නෑ. නෑ නෑ ඒක හරි මට මම හිතන්නේ මම මගේ යම් අත්දැකීම් තියෙනවා. නමුත් මම හිතේ විද්‍යාත්මකව යමක් කියන්න පුළුවන් කාලයකට අපි එමින් ඉන්නවා කියලා. කියන්නේ එහෙම විද්‍යා ශාඛාවක් මතුවෙමින් පවතිනවා. අර ඒක පටන් ගන්න ඔබ කියපු තැනින්. ඔබ කියපු තැන තමයි මේ අපි අපේ මානසික සැකසුම් නිසා අපි පරිසරයෙන් අයින් වෙන්නේ. ඒත් වශයෙන් පරිසරයෙන් අයින් වෙන්නත් බෑ අපිට. නමුත් අපි අයින් වෙන මනසෙන් අයින් වෙනම අයින් වුණා. ඒ සම්බන්ධයක් කැඩෙනවා. අපි ඒක අතහැරියාම අපි අත් වශයෙන් මේ පරිසරයේ එක්ක තියෙන සම්බන්ධය ඊටාම ගැඹුරින් පැන නගිනවා. එකක් අපිට සංකල්පීය පරිසරය අලුතෙන් දැ තේරුම් බේරුම් කරගන්න පුළුවන් මේක අචින්ත්‍ය පිතාගන්න බැරි පුදුමාකාර දෙයක් විදිහට තේරුම් ගතවලා අර විශ්මය ඒකත් එක්ක කිසියම් ගෞරවයක් ආදරයක් ලිංගතුකමක් ගස්කුලන් වටපිටාව එහෙම ගැන එනවා නම් ඒ ඒ සම්බන්ධය හොඳයි අතන. ඒතර අපි අර ප්‍රසන්න සම්බන්ධයක් තියෙන. ඉතින් ඒක මම කියන්නේ මේක ටිකක් වෙන තැනකින් කඩලා කවියෙකුට යොමු වෙන්න. එක කවියෙක් ඉන්නවා මම මේ සම්ප්‍රදාගාරෙදිත් කියලා තියෙනවා ලාල් හැගොඩ මේ ටිකක් වෙනස් විදිහකට පරිසරය දිහා බලන කෙනෙක්. ඇත්ත වශයෙන් පරිසරය දිහා බලන එක තමයි <laughs> ප්‍රශ්නේ. අපේ කවි සමයේ තියෙන පරිසර වර්ණනා තියෙනවා. ඒතර පරිසරයේ වස්තුවක්, විශයක් අපිට රස විඳින්න. හොඳම අර්ථයෙන්. එහෙම නැත්නම් නරක මාර්ථයට આવොත් අර නූතන යුගයේ තියෙන පරිසරයේ තියෙන ඒ කියන්නේ සබහාධර්ම කියලා කියන්නේ අපිට කෑලි කඩලා කපලා අපේ වැඩවලට දාගන්න තියෙන අමුද්‍රව්‍ය ගොඩ. ඉතින් ඒ අර්ථයෙන් එහාට අපිට පුරාණ අර්ථයෙන් අපිට දකින්න බැරි ප්‍රශ්නයක් තියෙන පුරාණ අර්ථය කියලා කියනකොට වඩා අපේ ඇත්ත අර්ථයෙන්. මේ ලාල් හැගොඩගේ මුල්ම කවි පොතේ අතවගේ කවි කීපයක් තියෙනවා මාමිනිසක ඔබ ගඟක් නිසා කියන කවියත් ඒ වගේ. නමුත් වෙන කවියක් තියෙනවා ටිකක් දිග කවියක් නමුත් කොටසක් මම හරි කියවන්න කැමතියි. මේ ආදරය පෙන්වන්න. ඒක සමහරට පැරණි මිනිසුන්ගේ තිබිච්ච සම්බන්ධය ආදරේ පොඩ්ඩක් එළියට අරගන්නවා වගේ එකකුත් තියෙනවා. කිඳුරු වත නමින් කවියක් තියෙනවා. මතකයි පාසල් ගිය එකෝමත් එක කාලෙක තොටුපොළ ළඟ පුන්සඳ සේම පායාලා තිබූ යෝධ කරඳ ගහ. වැස්සෙහි හිටියා අපි දෙතුන් දිනේ කරඳ ගහේ ලොකු බෙනේ ගුලි වෙලා. පුස්වැලකි කරඳ ගහ වසාගත් ආදරෙන් වෙලාගත් රන් කෙඳි සේම මුදුනේ සිට එල්ලි එල්ලි වැසූ සුදු සිනිඳු කෙන්දෙන් කුඩා කරඬුවන් පුස්සැට පාවුලා සුළඟට ඉගොඩහට ඊයේ රෑ වැස්සට වැටුණයි කිව් කරඳ ගහ බලන්ට ගියා අපි ආතත් එක්කහු කරගෙන පිනේ කන්ද උඩ රජමහා විහාරය හාමුදුරවරු සාමණේරවරු අහසින් වඩිනවා මිනි එවිදින් ගල අයිනටම බලා හිඳී තොටුපළ දෙස එකොඩහ සිට තොටුපළේ කලබලයේකි පවුල් පිටින් ඇවිදින් කැති පොරෝ උස්සගෙන මාර සෙනඟ කරඳ ගහ වට කරගෙන යම යුද්ධයක්ය කරගහ ගන්න බැරි තරමට ලොකු ලොකු කුට්ටි කපති කැපූ කුට්ටි ඇද ගැනීමට බැරිය පුස්වැල එතුණු පෙර භවයක සිටා ප්‍රේමෙන් හැම අඟලක්ම අල්ලාගෙන තදින් කිඳුරියසේ දුක්වන බදාගෙන මල සිරුර කිඳුරාගේ කෙඳිරිල්ලක්වත් නොනගා බැලඳගෙන ගහේ හැම අත්තක් සිඟිත් කිනිත්තක්ම රැගෙන යන්නට ඉඩ නොදේ පුස්වැල හති වැටි සිටින විට මර සෙනග ආලවැටයා අන්දිරිස් ආවා උඩු රැවුල කරකොමින් මෝඩයිනේ කපාපියව පුස්වැල මොර දුන්නා කාලතුවක් කටින් සැමියාගේ සිරුර ගෙන යන්න නොදේමයි නොදේමයි කෑගසන බිරිඳට වෙඩි පිඹින ආඳුනන තුවක්කු කරුවෙකුසේ පිට ගමක එකෙක් ඇවිදින් සින්දා වෑයමින් පුස්වල සෙනෙහසේ අද්දාස කැපී කැබැල්ලෙන් කැබැල්ලට අප්‍රාණිකව ලිහිල්විය තෝර තෝරා ලොකු ලොකු කුට්ටි කර තියාගෙන යති දෙතුන් දෙනා කරත්තවල පටවති. පිස දමමින් මුහුණ සාලුවෙන් අපි යමුදයි මුවෙන් නොදොඩා ආතා බලයි මා දෙස. රජමහා විහාරයේ නැත එකදු හිමිනමක් දැන් සිවුරක් වැනේ සිමෙන් සුළඟට වැලකෙහි. ඒක තමයි කරදරේ කතාව. ඒකට සහනුකම්පණී විතරන්නේ කියම් කිසි දුකක් තැවරිච්ච දෙයක් වෙන. ඉතින් ඒක අපේ ලෝකෙත් එක්ක පෙම්බැඳගත්ත කවියෙක්ගේ දෙයක්. නමුත් ඒක තියෙනවා අර යටින් යන පුංචි ඔව් සම්පූර්ණයෙන්ම අර සබාදාමෙත් එක්ක අපේ තියෙන අර සම්බන්ධ අනන්‍ය සම්බන්ධය අංග සම්පූර්ණ තියෙනවා. ඒක ලස්සනටම තියෙනවා. ඒ සාහනුකම්පනය විශේෂයෙන් අර ආස්තගේ කතාව. එච්චර මං කොහෙතැනකවත් දැකලා නැහැ ඔච්චර ලස්සන ප්‍රබල සබදතාවය ඔච්චරම සියුම්ව ගෙත්තම් කරපු තැන. ඉතින් හරි වැදගත් දෙයක් අපේ මේ ඔය අපි කියන පරිවර්තනය සිද්ධ වෙන දේවල් මැද්දේ ලෝක මට්ටමින් මේක අපිට අපේ රටේ අය පේන්නේ නැති වෙන්න පුළුවන් ලෝක මට්ටමින් ලෝකයේ මිනිස්සුන්ගේ වෙනසක් වෙමින් පවතින විඥානය. එක වැදගත් දෙයක් තමයි පරිසරත් එක්ක තියෙන සම්බන්ධය නැවත අර පාරිභෝගික අර්ථයෙන් අහකට ගියලා අපි පරිසරයේ කොටසක් අපි අපි පරිසරයයි අපි ඉතා අන්‍යෝන්‍ය සම්බන්ධය යහපත් අතින් පවත්වගෙන යා යුතුය කියන්නේ. ඊටාම සරල දේවල් තියෙනවානේ ජීවිතේ. දැන් මේ නාගරික අලුත් මාකට් වෙළඳ පොළ ලෝකේ ජීවත් වෙන මිනිස්සයාට බැංකු කාඩ් එක බැංකුපත තමයි වරම ඕන දෙයක් ගන්න පුළුවන් කියලා හිතනවා. ලෝකේ ජීවිත ඕනම දෙයක් සාක්ෂාත් කරගන්න පුළුවන් බැංකුපතේ. හැබැයි ඉතින් අර ශාකපත්‍ර තියෙනනේ. ඒගොල්ලෝ වැඩ නැවතුත් බැංකුපත්. බැංකුවෙන් කිසි වැඩක් වෙන්නේ නැහැ. ගාහක කොළ වැඩ නැවතුවාද ලෝකෙම ඉවරයි නේ අත් වශයෙන් බැරි වෙනවත් මේ සිදුවෙන ක්‍රියාදාමය අර ඔබ පටන් ගත්ත තැන එතනයි අපි හුස්ම ගන්නකොට හුස්ම පිට කරනකොට ඔව් මට තියෙන අත්දැකීමක් දැන් මාස 3ක විතර කාලයක් මම ගතා කලාව ආරණ සේනාසනයක යද්දි ඇත්තටම මම නොහිතපු විදිහ වෙනසක් මගේ ජීවිතේ වුණා ගහකොළ ගැන මට තිබුණු සාමාන්‍යයෙන් මට හම්බුනේ මේ ටිකක් වනාන්තරය ඇතුළේම තියෙන පොඩි කුටියක් කුටියක් දුරකථනත් නැති ඇටිපන්දා පත්තු කරන හිටියේ. කන්න වෙන්නේ කියන්නේ සෑමට විතර යාවේ. මේ ඉන්න අතරේ දවස් දෙක යනකොට මට තේරුණා ඒ අපි තාක්ෂණයෙන් සාමාන්‍ය ඉන්ද්‍රයන්ගෙන් ශරීර සබදතාවේ තියෙන සබදතාවේ ඇත්තටම කැලෑව විහිම්ම අයින් කරා. කැලෑව එතනින් කතා කරනවා මට. ඒ කියන්නේ ඔබට දැන් මම විතරයි ඉන්නේ. ගහකුල සුළඟ මේ හැමදේම. දැන් ආහාර ටිකකට යනව ඇරෙන්න වෙන කිසිම සම්බන්ධතාවයක් නාමදුරුව ආවෙත් නැහැ පාරන්තරෝ. මට ඒ වෙනාවේ දවුන ඇත්තට මෙහෙම දෙයක් දැන් අලුත් නව ආකාරයේ පෝෂණයකට මම ඇතුළු වුණා කියන එක. හුස්ම ගනිද්දි හරි බරට බරට තේරෙන්න පටන් ගත්තා. ඒ කියන්නේ මට නිකන් කලින් දැනෙච්ච අපහසුතාව වෙනකොට මගේ ඇඟ තීන් වෙනවා ගැතිනම්. ඒක කෙලවරකට ගියාම මම දැක්ක දෙයක් තමයි ඒක. ඇත්තටම බැලුවම කෙනෙකුට ඕන කෙනෙකුට අත්දකින්න පුළුවන් අපි වතුර බොද්දී ආහාරයක් ගනිද්දී අපිට දෙන රළු දැනීම තියෙන්නේ. ඔව්. නාසයේ ඒ රළු දැනීම එන්න පටන් ගත්තා. හ්ම්. වෙන හළු වලට. හ්ම්. ඇඟ පුරා. හ්ම්. ඉතින් ඔක්කොම ඉවර වෙලා මාස තුන ගත කරලා ඇවිල්ලා මම පුරුදු පරිදි මගේ වෛද්‍යවරයා ළඟට ගියා. හ්ම්. රිපෝට්ස් අරගෙන මට පොඩ්ඩක් හ්ම් ඩයබටික්ස් ඩිවේඩියා කරද්දී තිබුණ ප්‍රෙෂර් තිබුණා. රිපෝට් සම්පූර්ණ නිල්. සමීප වෙලා. මම වෛද්‍යවරයා කිව්වා මෙහෙම. ඔයා හොඳට බෙහෙත් පාවිච්චි කරලා තියෙනවා කියලා. මම කිව්වා මම බෙහෙත් පාවිච්චි කරේ නැහැ කියලා. ඒ කොහොමද? ඔයා බෙහෙත් පාවිච්චි මම කිව්වා මම හිටියා මාස 3ක් කැලෑවක. ඇවිල්ලා තමයි මේ චෙක් කරලා බැලුවේ මටත් මේ ආසුන. එහෙනම් ඔයා ඔයාගේ අනිත් යාළුවන්ටත් කියන්නේ කොහෙලද හැදිච්ච කැලෑවලට ගිහින් ඉන්නේ කියලා. ඉතින් බලන්න කැලෑව කියන අපි අපි අපි වනාන්තරයත් එක්ක මේ ඒකාත්මය වුණ කියමු වනාන්තරයේම තමයි දැන් මේක ඔය අත්දැකීම ඇතුලේ මට කියන්න තියෙන අනිත් පැත්ත හිතන්න පුළුවන්. දැන් අපේ ස්වභාවිකයි කියලා හිතාගෙන අත්දැකීමක් තියෙන නාගරික මේ දුවන ජීවිතයේ ඇත්ත වශයෙන් අපිට ලැබිලා තියෙන ඉන්ද්‍රියන් වැඩ කරන්නේ නැහැ. තියෙන්න පටන් ගන්න. මොකද ඒක වැඩක් නැති වෙනවා. කන ඇත්තටම ඇහෙන්නේ නැහැ අපේ. ඇස් අපිට හරියට පේන්නේ නැහැ. අපිට ස්පර්ශය හරියට දැනෙන්නේ නැහැ. අපි මූලික මේ ලැබිලා තියෙන ශක්්‍යතා අපි පාවිච්චිට ගන්න. මොකද අපි මේ දුවමින් ඉන්න ඒකට වුණ කන බොන ශරීරයක් විතරයි මේ මේ පැවැත්මට අවශ්‍ය. දැනෙන, අහන, බින්දින, සුවඳ, ඊරාව්ව, හේවන මේවා අපිට දැනීමට අවශ්‍ය නැහැ. මොකද අපි ඉන්නේ ඒ සීකාමර ඇතුලේ. මේ අපි ඇත්ත වශයෙන් හරීම සීමිත ඉතා ඌනිත ජීවිතයක් අපේ අපි මේ අපේ අපි මේ ශරීරයේ අපි පුංචිකට පුංචි කරලා දාලා තියෙනවා. ඒ සියලු ශක්තියන් අයින් කරලා තියෙනවා. ශක්තියන් අයින් කරලා තියෙනවා. ඉතින් අපි මිනිස්සු විදිහට අපි නැවත හිටගත්තොත් මම හිතන්නේ මේ අපිට ලැබිලා තියෙන දේ හරියට පාවිච්චි කරන්න යන අවශ්‍යතාවය කියන්නේ ඒක දියුණු කරගන්න බලන්න. දැන් මම ඉතින් එක්තරා දුරට මේ මම තාක්ෂණික දේවල් පරිහරණය කරනවා. මට දැනලා තියෙන මේ හැම දෙයකින්ම ඇත්තටම මේ අර තිබිච්ච ශක්තිය පොඩ පොඩ හීන කරනවා කියන එක. ඔව්. දැනුවත් නොකරොත් දැනගෙන නොකරොත් කලක් යද්දී අපිත් ඒ යන්ත්‍රයේම කැලලක් වෙනවා. මේතන ඔය සාකච්ඡාවේ අපි ඉවර කරන්න මම ටිකක් මේ <laughs> අවදානම් සාහසික අවදානම් කතාවක් එළියට ගන්න කැමතියි අපේ සාමාන්‍ය බෞද්ධ ආගමික භක්තිකෙන්. සාමාන්‍ය ආගමික බෞද්ධ භක්තිකයන්ගේ විශ්වාසයක් තියෙනවා. අපි මේ කතාවට සම්බන්ධයක්. මේ භවනා මාර්ගය බෞද්ධ මාර්ගය අපේ ඉන්ද්‍රියන් වහලා පොඩි කරලා අවසානයේ ඒක නිෂ්ප්‍රභා කරලා දානවා. ඉන්ද්‍රියන් තමයි ප්‍රශ්නේ කියලා කොටිම හරි කෙලෙස් සම්බන්ධ ඉන්ද්‍රියන්ටනේ. ඒතකොට ඉන්ද්‍රියන් දැනෙන එක තමයි භයානක දේ. දැනෙන්නේ නැත්තම් හොඳයි වගේ. අර පතෝල කරලා වගේ ඉන්නවනේ හොඳයි. නමුත් මගේ භාවනා අධ්‍යයනය සමහරට ඔබෙත් ඒකම තමයි පේන්නේ. ඒක පේන්නේ අනිත් පැත්තට. ඇත්ත වශයෙන්ම මේ වැඩේ කරන්න කරන්න ඉන්ද්‍රියන් දියුණු වෙනවා. ඉන්ද්‍රි වණ්ඨන කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. ඉන්ද්‍රයන් ඉන්ද්‍රයන්ගේ ශක්තිය වැඩෙන්න පටන් ගන්නවා. ඒකේ කෙලවර කොහෙද කොට අපි දන්නේ නැහැ කෙලවර. දිබ්බ චක්කු, දිබ්බ ස්රෝතය. මුල් වලටම යනවා. අපි නොදන්නා ශක්තිතා කරා යන්න පුළුවන් ඉන්ද්‍රයන්ගේ හැකියාව. ඒතකොට අපේ මේ ආගමික සම්ප්‍රදාය සම්පූර්ණ අනිත් පැත්තට මේ කතන්දර වැඩ කරනවා. ඒක භයානක දෙයක් කියලා මම හිතන්නේ. මේක මේ මේ මේවා දැනෙන්නේ නැත්තම් හොඳයි වගේ. ප්‍රශ්නේ තියෙන එතන වගේ. ඇත්ත වශයෙන්ම ප්‍රශ්නේ එතන නෙවෙයි තියෙන්නේ. ඒ ඇත්තටම ඒක හේතු වෙලා තියෙන්නේ මේ extra ආකාරයටම භාවිතින්තරෝ භාවින්සරෝ භාවනාව ගැන අදහස් ඇති කර ගැනීම නිසා කෙනෙක් ඇත්තටම මේකට සංවේදීව කරද්දී අරව වැහෙනව නෙවෙයි. ඇත්ත වශයෙන්ම හැරෙන්න පටන් ගන්නවා. ඒ හැරෙන්න පටන් ගන්නවා. ඒ වගේ ප්‍රයෝජනය දිශාව පිළිබඳ ප්‍රශ්නයක් තියෙන. ඒක ඒක තමයි අර සදාචාර දිශා නැති ඇන්ටන ඒක දිනු කරගන්න ඕන වෙන්නේ. ඒක යහපතට පාවිච්චි කරන්න. මිසක් ඒක ඒක වහල දාන්න කියන ඒක නෙවෙයි තියෙන්නේ. දැන් ඇත්ත වශයෙන් මේ පරයාලෝකෙන් බලනවා බුදු කෙනෙකුට තරම් දැනෙන තරම් මම හිතන්නේ ඒ ඉහළට ගිය කෙනෙකුට දැනෙන ප්‍රමාණය හිතන්නවත් බැහැ. දැනෙන්න වැඩගේ මුළු ලෝකෙම දැනෙනවානේ. ඉතින් මේ මෙතන තියෙන අපිට ඇත්තට ආධ්‍යාත්මික කතා බහක් තියෙනවා, දාර්ශනික කතා බහක් තියෙනවා, විද්‍යාත්මක ප්‍රශ්න වර්ගයත් තියෙනවා මේ ඇති කරගෙන තියෙන ගැටලු මැද්දේ අපි ඌනිත වෙලා පුංචි වෙලා අතිශය කුඩා බවට පත් වෙගෙන යන දේ. ඕකේ මට එකතු කරන්න කැලලක් තියෙන මේ ඉන්ද්‍රයන් තියුණු වීමට. භාවනාව බාධාවක් කියලා ඉතින් තර්කේ තියෙනවනේ. මේ මෑත කාලේ මගේ අත්දැකීමක් තියෙනවා දවස් මම 157ක් මගේ පෞල් ජීවිතෙන් අයින් වෙලා වෙනම ගේක වාසය කරා. මම්මයි උය අපි අහන කෑවේ. මගේ CM වැඩ කටයුතු ටෙලිෆෝන්වත් මම පාවිච්චි කරේ නැහැ. මට තේරෙන ඇත්තටම දැන් මම කරන හැම වැඩකටම ස්වභාවිකවම කිසි බාධාවක් නැති ඒකටම තමයි හිතන්නේ. උයන්න ගත්තත්, දිව දන්න ගත්තත්, භාවනා කරන්න ගත්තත්, පොතක් කියවන්න ගත්තත්, චිත්‍රපටයක් බලන්න ගත්තත් වෙන කිසිම දෙයක් මට බාධා කරන්නේ නැහැ. ඒ කියන්නේ මගේ ඇසද කනද හැම දෙයක්ම ඉතාම තියුණු විදියට ප්‍රබෝධමත්ව රස විඳින්න පටන් ගන්නවා. හැබැයි රස විඳීම විතරක් කෙලවුන්නේ නැහැ. ඒ ගැන පොඩ්ඩක් ගැඹුරට හිතෙන්න ගත්තා. ඉතින් පෙර නොවින්ද විදිය රසයක් සමහර පොත්වලින් තේරෙන්න පටන් ගත්තා. තියුණා. ඔව් කෑම වලින් පොව. ඔව්. දැනෙන්න පටන් ගන්නවා. ඔව් කලින් ඉතින් පියාණට බෙදලා දෙන එක නිකන්නේ. <laughs> අරක ගානට කපලා අල් ටික හොදලා දාලා රවස් දුරු බීස් ටික දාලා අරින් මේ දැස්සා මේ හැම දෙයක් ඇතුළෙම දැවුනම දැන් රසයක්. <laughs> ඉතින් කෑම කන්න පෙර හිතට රසයක් දැවුනා. ඉතින් මම හිතෙන් තේරුම් ගත්ත ඇත්තට මේ භාවනාවේ අර ඒ කියන තර්කේ අනිත් පැත්ත තියෙනවා. කෙනෙක් භාවනා කරනවා නම් හැම දෙයක්ම රසවත්. ඒක තමයි දැන් වැදගත් දේ. ඒකම එතන <coughs> තියෙන දේ මේක තේරුම් ගන්න දෙන්නේ මේ මල්ලගෙන ඉන්නේ නැහැ කියන එක විතරයි. අල්ලන්නේ දැන් අපි ඉතා සරල දෙයක් තියෙනවා දැන් වතුර වීදුරක් කියලා හිතමුකෝ අපි. අතිශයින්ම පිපාසිත වෙලාවක හොඳ වතුර වීදුරක් බිව්වහම නිකන් අර භාෂාවට කිව්වොත් නිවන් යනවා වගේ වැඩක්. හරිම රසවත්. හරිම තෘප්තදායකයි. හැබැයි හොඳ වෙලාවට අපිට සෑහෙන වතුර තියෙනවා ලංකාවේ. ඒ නිසා ඒ වතුර වීදුර බිව්වන් පස්සේ ඊට පස්සේ අපි හිතේ තියෙන ආයි කොයිලාද වතුර බොන්නේ කියලා හිත හිත ඉන්නේ. ඒක අතාරිනවනේ නේද? <laughs> ඔය වතුර විදුරට වගේ අනිත් දේවල්ට සලකන්න පුළුවන් නම් ප්‍රශ්න ඉවරයිනේ. දැන් ඇතුල් ඒකට ඇත්තට බය නැතුව ඇතුල් නොවන එක ප්‍රශ්නේ තියෙන්නේ. මම මේ අවසාන වශයෙන් වගේ තව කවියක් මම ගන්න කැමතියි මහගම සේකරගේ බෝඩිම කියන 1970 කවි සංග්‍රහය. ඒකට අපි දිගට යනවන කතාවුත් එතන තියෙනවා. අර අවුකන පිළිම ගැන ඒ අවුරුද්දෙම ලියපු ගීයක් තියෙනවා. ඉහළ නිල්වන් අහස විනිවිද නැගෙන ඔබගේ යෝධ බුදුවන්ද මගේ කුතු බව පසක් කොට. කියලා අමරදේවයන් ගායනා කරන. මේක බෞද්ධ භක්තිකයෙක්ගේ පරයාලෝකය. අර මහා මේ ස්කන්ධය අත් වශයෙන් අහස මේ යෝධ බුදුමද භෞතිකෝපේන. කියම තම පුංචි වෙලා හැල්ලා නැති වෙලා යන දේ. නමුත් මේ කවියම නිදහසේ ලියන කවියක් තියෙන අවකල පිළිමේ කියලා. සම්පූර්ණ වෙන කතාවක්. ඒක අර භක්තිකෙන්ට ලියපු දෙයක්ුත් නෙවෙයි, අමරදේහන්ට ලියපු දෙයක්ුත් නෙවෙයි, ගුවන් දිල්ලි ලියපු දෙයක්ුත් නෙවෙයි, ඒසක්දාට ලියපු දෙයක්ුත් නෙවෙයි. මේකයි ඒ කවියේ. අවකන පිළිමේ. අහස අකුණු හඬ දෙදරා හිම වරුසා කඩා හැලේ පොළව දවා ලැබ් ගිනිද ගිනියම් අවසර කකියයි ඇඹරි ඇඹරි සැඩ කුණාටු ගස්ගල් උගුලා ඉගිලේ අඳුරු සීත ඝන වන මැද මේ හැම මැද නිසංසලයි ඔබ අකම්පිතයි යුගයෙන් යුගයට රෑදා වල් දෙක එකලාවම එක ඉරියව්වෙන් වැඩහිඳ සත්වඟ වෙත පතන මහ කරුණාවෙන් බවුන් වඩති හිමිසඳ ඔබ ඔබ මැවූ කලාකරු ඔබ තුලින් මම දකිමි. ඔබගේ හදවත පිවිතුරු ගුණෙන් මහමෙර පරයන ඉවසන ගුණෙන් මදක් ඔහුට ඔබෙන් උරුමවන්නට ඇත. නොයසේනම් මේසා විශාල ගල් පර්වතයක් ටිකින් ටික ටිකින් ටික කපා හැර ඔබගේ වැනි උතුම් රුවක් ඒන් නෙලාගත නොහැකියි. ඔහු මා වැනි මිනිස් එකයි සිතන විට මට මා ගැන සොම්නස් උපදේ. <laughs> සම්පූර්ණ අනිත් අනිත් පැත්ත. අනිත් පැත්තෙන් මහානේ. එතකොට මිනිස්සෙක් වීම කොච්චර දෙයක්ද? ඒතර බුදුන් වහන්සේගේ ගුණෙන් අපිට ගන්න පුළුවන්. නැත්නම් අපිට ඒ මෙතන තර්කයේ තියෙන්නේ උන්වහන්සේගේ ගුණෙන් පොඩ්ඩක් ඔබ ගාව නැත්තම් ඒක ප්‍රකාශ වෙන්න විදියක් නැහැ නේ. ඉතින් මම හිතන්නේ ඒක මේ ඒක තමයි නැති වෙලා තියෙන. දහමේ කොටස අපිට. අපි අර ශුද්‍ර වෙලා නැති වෙලා නෙමෙයි අපි අපි ගැන සොම්නස් වෙන මිනිස්සුන්ට තියෙන කොච්චර දේවල් තියෙනවද? සීකරේ කාව්‍යයේ ඇත්තටම පුදුම අධ්‍යාත්ම ආස්වාදයක් මට ඇති වුණා ඇත්තටම ඒක අධ්‍යාත්මික තලයේදී ඇත්තටම මම මේ මෑත කියුවා ධර්ම ග්‍රන්ථයක් සූත්‍රයක් සූරංගම සූත්‍රය. ඒකේ ආනන්ද හාමුදුරන්ට මතු කරන ප්‍රශ්න බුදුහාමුදුරුවෝමයි. ආනන්ද හාමුදුරන්ගෙන් අහන ඇත්තට ඔබ මම වෙත ආවේයි කියලා. ඒතර ආනන්ද හැමදු විස්තර කරන්නේ මේ බුදුරයන් වහන්සේගේ තිබුණු අර මහා පුරුෂ ලක්ෂණ අරව මේවා. එතකොට පෙරලා අහන ප්‍රශ්නේ තමයි ඒව හැමෝටම තියෙනවනේ. නමුත් ඊට වඩා වෙනස් දෙයක් ඔබ දැකලා නැහැ කියන එක. ඉතින් ඒ නිසා දැන් ආධ්‍යාත්මික බැලුවම අපි අපේම ඇස් වලට කන් වලට මේ ඉඳුරන්ට පේන දේට වඩා හාත්පසින් වෙනස් දෙයක් දකින්න නම් හිත පැත්තෙන් විවෘත වෙන්න ඕනේ. ඔව්. දැන් මේ කවිය අවගණ පිළිමේ අස්සය දකින්නනේ. ඒක තියෙනවා. තමාව දකින්න අන්තිමට. අන්තිමට ඔව් තමාව එහෙම එහෙම දෙයක් නිර්මාණය වෙන්නේ. එහෙම දෙයක් නිර්මාණය වෙන්නේ හිතක හිතක මහිමේ හිතක මහිමනේ ඒ හිත මටත් තියෙනවනේ මටත් තියෙන. ඒතර මම මාගේ මමත් මිනිස්සෙක්. මිනිස්සෙක්. ඒ මනුෂ්‍ය භාවය පිළිබඳ ලොකු ගෞරවයක් සොම්නසක් උපදින දේ නේ. ඒක නැතුව අපි ඒක අපි හීන වෙලා ගියොත් අපිට කිසි පාරක් නැහැ. ඒත් වශයෙන් මේ මහා පාරට වැටෙන්න බෑ. අපි අපි පුංචි වෙලා ගියොත්, ශුද්‍ර වෙලා ගියොත්. අපි දැන් වෙලා තියෙන්නේ අපි දීනව අර පූජා නරක අර්ථයෙන් පූජා විඳින්නසි යමක් හිඟා ගන්න උත්සාහ කරනවා. ඒකට දැන් මේක ගාන්ධියක් කියනවා අවසාන වශයෙන් මම කියන්න කැමති මට ලාම මේ ලාමවරේ උපදෙස් දුන්න දෙයක් තමයි මේ බයිසජ්‍ය පූජාව කියලා මම පූජා කරනවා. ඔබ ඒක කරද්දී ඔබ බයිසජ්‍ය තථාගතයන් වහන්සේ වෙලා කරන්නේ කරන්න කියන එක හරියටම හරි. හොඳයි මම කියන්නේ අදත් අපේ කාලය අවසන් ස්තුති රකේ සඳ ඔබ අපිත් එක්ක රැඳී හිටියා. අදත් අපිට තාක්ෂණික සහයෝගය දුන්න ටියුලින් ජයනාත් අපේ මිතුරා ඔහුට බොහොම ස්තුතියි. සකින් සඳ සිටිජ සන්තාගාරය අපි නැවත හමුවෙනතුරු ඔබට ආයුබෝවන්. සිටිජ චින්තනයේ සහ හදවතේ ඉම් ගල් ගලවන සන්තාගාරය ඉදිරිපත් කිරීම ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන නිෂ්පාදනය රාජිත දිසානායක ආචාර්ය වික්ටර් රත්නායක ප්‍රේමකීර්ති දාල්ස්කේ පබිනුම උපද්දමින් මියුරු කල්පනා අපමණ වූ වෙහෙස දරා තවත් ලම්ව හිමින් පැදිවා ඔබ ළඟ මා මියනතුරා වද්දමින් මියුරු කල්පනා අපමණ වූ වෙහස දරා තවත් ළඟ හිඳි රැදිවා ඔබ ළඟ මා මියන තුරා සසලින් තලා තෙම්ෙන් තෙමි ආද සයුරු රැල් තලා කම්පනින් සැලී යලි සිත් නිසසලින් තලා නිම්වෙතයි සිතා දැන් දැන් ඉමක් බල බලා උපද්දමින් මියුරු කල්පනා උපද්දමින් මියුරු කල්පනා අපමණ වූ එහසදරා තවත් ලංව හිඳින් සෑදිවා ඔබ ළඟ මා මියනතුරා වෙලා වෙන් කරන්න බෑ වැඳසිල් පවුරු කිරිහෙලා උන් සඳයි රැයයි වැනි අත්වැල් තියේ වෙලා වෙන් කරන්න බෑ වැඳසිල් පවුරු කිරිහෙලා ඉන් තවත් සිතේ පෙම්බෙම් වැඳෙන අයුරු බලා උපද්දමින් මියුරු කල්පනා උපද්දමින් මියුරු කල්පනා අපමණ වූ වෙහස දරා තවත් ළඟව හිඳින් සෑදිවා ඔබ ළඟ මා මියන තුරා උපද්දමින් මියුරු කල්පනා අපමණ වූ වෙහස දරා තවත් ළඟව හිඳින් සෑදිවා ඔබ ළඟ මා මියන සුරා පෙරවරු